කල්යාණ මිත්‍රවරුනි අපේ මේ නිශ්චලත්වය මේ භාවනා නියෝගී ඉරියව්වක අවධානය අපි දිගටම යොමු කරන්නේ කොහොමද අපේම ජීවිතය තුළ සතුට කැමැසිල්ල සහ සහනය අත්දකින්නේ කියන කාරණේට මේ ඊටාම වැදගත් මේ සතුට සැනසෙල්ල සහනය මේ කාරණා හොයාගෙන තමයි මේ කාරණා කොහෙද තියෙන්නේ කොහෙද හතුට තියෙන්නේ කොහෙද තනතිල්ල තියෙන්නේ කොතනද සහනයෙන් යුතුව මට උත්ම ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ තන හොයාගෙන තමයි අපි මේ ජීවිත ගමනේ හැමදාම දිනෙන් දින ආතබන්නේ පියමනින්නේ සතුට හොයාගෙන සමහර විට අපට සතුට ලැබෙනවා තනසිල්ල ඉන්න අපි කවුරුත් කැමති සතුටින් ඉන්න කැමති ඒ වගේම කරදරයක් නැතුව සහනයෙන් ජීවත් වෙන්න කැමති ඉතින් මේ මේ වගේ විරුද්ධ පැත්ත අසතුට අසහනය කම්කටොළු දැන් මේවට කැමති කෙනෙක් නැහැ. නොසතුටට කැමති කෙනෙක් නැහැ. කවුරුවත් මේ අසතුටට කැමති නෑ. ඒ අසතුට ඇති වෙන්නේ කොතනින්ද? මට අසතුට ලැබෙන්නේ කාගෙන්ද? මම බලනවා ඒ ඇත්තන්ගෙන් ඒ තැන් වලින් පුළුවන් තරම් දුරට ඈත් වෙන්නට. මක්නිසාද ඒ වගේ ස්ථානවල පුද්ගලයෝ ළඟ ඉන්නකොට මට නෑ සතුටක් ඇති වෙන්නේ සතුටක් වෙනුවට අසතුටක් මේ අසතුට කියන මානසික ස්වභාවය මේ නොසතුට නැමැති අත්දැකීම ගැන ටිකක් අවධානය යොමු කරලා බලන්න හිතේ මේ නොසතුටක් ඇති වුනහම හිතේ අසතුටක් ඇති වුනහම සමහර විට මේ වැස්ස නිසා හිතේ අසතුටක් ඇති වෙන්න පුළුවන්. අසනීපයක් නිසා අසතුටක් ඇති වෙන්න පුළුවන්. ඔය අහන කියවන ප්‍රවෘත්ති නිසා හිතේ අසතුටක් ඇතිවන්නට පුළුවන්. විවිධ බලාපොරොත්තු කඩ වුණහම ඒ බලාපොරොත්තු වල සාර්ථකත්වය ගැන සිහින දකිමින් සිටි මනස අසතුටටපත් වෙනවා මේ හැම අවස්ථාවකම ටිකක් බැලුවහම මේ හිතේ තියෙන රිදෙන ගතිය අපි කාගේ හිත රිදෙනවා හිතක් රිදෙනකොට හිතක් සැලෙනකොට දැන් මේ ස්වභාවය ගැන ටිකක් අවධානය යොමු කළොත් මේක අපි කවුරුත් අත්දකිනවා අපි කාගෙත් සිත් රිදෙනවා කාගෙත් සිත් රිදව ගන්නවා ඒ කෙතරම් අමිහිරිද හිතක් රිදෙන එක තරම් ලෝකේ අමිහිරි තවත් දෙයක් නැහැ. අපිට කියන්න පුළුවන් ලෝකේ තියෙන අමිහිරිම දේවල් වල දිගුලයිස්තුවක් ගැන මේ වැස්ස ඒක ඉවරයක් නැහැ කොච්චර අමිහිරිද අප්‍රසන්නද ඒ වගේම දිගට පායනකොට රස්නේ මధుරෝ කොච්චර අප්‍රසන්නද අමිහිරිද යුද්ධයක තරම් අමිහිරිද මෙහෙම අපිට ලොකෝ ලැයිස්තුවක් හදන්න පුළුවන් අමිහිරි අප්‍රසන්න දේවල්. හැබැයි ඒ හැම අප ලෝකයේ දන්නා හඳුනන අත්දකින ඒ හැම අමිහිරි අප්‍රසන්න දෙයකටම වැඩි අප්‍රසන්නයි අමිහිරි අපේම මනසේ ඇතිවෙන රිදීම අපේම හිත රිදෙන එක ඒ හැම හැම අමිහිරි සහ අප්‍රසන්න දෙයකටම වැඩිය ප්‍රබලයි. මක්නිසාද කල්යාණ මිත්‍රවරුනි ඔය අපි අමිහිරි අප්‍රසන්නයි කියන දේවල් නිසා වෙන්නේ අපේ හිත රිදෙන එක. අමිහිරි කියන දෙයකින් අපේ හිත රිදෙනවා. සතුටක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔය ලෝකේ අපි අමිහිරි කියලා බෙදන්නේ වර්ග කරන්නේ අමිහිරි කියලා ලැයිස්තු ගත කරන්නේ අපේ හිත රිදෙන දේවල්. හිතක් සුවපත් වෙන හිතක් සැනසෙල්ලටපත් වෙන හිතේ සතුටක් ඇති වෙන දේවල් වලට අපි කියන්නේ ඒවා අමිහිරි අප්‍රසන්නයි කියලා. එතකොට මේ අපේ හිත හිත වෙන දේවල් වලටයි අපි අප්‍රිය අමනාපකම් ඇති කරගන්නේ. ඉතින් හිතක් අපි අකමැති පළවෙනිම දේ තමයි හිත රිදෙන එක. අකමැති දේවල් හුඟක් තියෙනවා. හැබැයි හැම එකටම අපි අකමැති වෙන්නේ හැම දෙයක් නිසාම අපේ හිත රිදෙන හින්දා. යමකින් අපේ හිත රිදෙන්නේ නැත්නම් ඒ ගැන අපේ කාගේවත් හිතේ අකමැත්තක් ඇති වෙන්නේ ඉතින් මේ ඔබත් මාත් අප සැවම උත්සාහ කරන්නේ මේ හිත රිදවා ගන්නේ නැතිව කොහොමද කොහොමද gedare ඉන්නේ හිත රිදව ගන්න නැතුව කොහොමද රූප වාහිනිය බලන්නේ? කොහොමද කෑම කන්නේ? කොහොමද යාළුවෝ ආශ්‍රය කරන්නේ? කෙසේද හැකියාවට යන්නේ? බස් එකේ යන්නේ? ඉතින් අපි හැමෝම එහෙම කැමති. අපි කවදාවත් බස් එකකට නගින්නේ නැහැ. මගේ හිත රිදව ගන්න ඕනේ. ඒකටයි මම මේ බස් එකට නගින්නේ කියලා. එහෙම හාං කවිත්‍යක්වත් එහෙම කොහෙවත් තුන් හිතකවත් නැහැ බලාපොරොත්තුවක්. නමුත් බලාපොරොත්තුවක් නැති වුණාට ඒකේ සිද්ධ වෙනවා. අපේ ජීවිතයේ පුරාම කොහෙ හිටියත්, gedara හිටියත්, රූපවාහිනී ඉදිරියේ සිටියත්, කෑම මේකේ හිටියත්, ආලින්දේ සිත කාමරේ හිටියත්, මුළු තැන්ගේ හිටියත්, වෙළඳ සැලක හිටියත්, පාරේ හිටියත්, වාහනයක් තුල හිටියත් හිත රිදෙනවා. එහෙම හිත රිදෙන්නේ නැති තැනක් ගැන අපි කාටවත් ප්‍රකාශයක් කරන්න බෑ. මේ ඔය හිත රිදෙන ස්වභාවයෙන් නිදහස් තැනක්. එහෙම නොවන තැනක්. මෙන්න තැනක් තියෙනවා. එතෙන්ට ගියොත් නම් කාගේවත් හිතක් රිදෙන එකක් නෑ කියලා එහෙම භෞතික තැනක් ගැන කියන්න අපි දන්නේ නැහැ. අපි හිතනවා. අපි හිතනවා කැලේට ගියොත් හිත රිදෙන එකක් නැහැ, දිව්‍ය ලෝකෙට ගියොත් හිත රිදෙන එකක් නැහැ. එහෙම අපි හිතනවා. අහලා තියෙන ඒ ලස්සන කතන්දර නිසා. නමුත් ඔය හැම කතන්දරයකම කල්යාණ මිත්‍රවරුනි ඒ කියන්න ඕනේ කාරණිය නිසා සමස්තය කියන්නේ ඕනෑම කතන්දරයක තියෙන්නේ එක පැත්තක් ගැන විතරයි. ඒ ඒ කතන්දරයෙන් ප්‍රකාශ කරන්නට හදන දේවි අවධාරණය කරන්නේ වර්ණනා කරන්නේ හැබැයි ඊට පරිබාහිරව උගාස් දේ තියෙනවා. දැන් අපි කෙනෙකුට අහුම්කම් දුන්නොත් චිත්‍රපටියක් බලලා ආපු කෙනෙක් ඉතින් එයා කියන්නේ එයාට ඕන ටික විතරයි. චිත්‍රපටිය ගැන නෙමෙයි මෙයා මේ කතා කරන්නේ. එයා ගැනයි කතා කරන්නේ. දැන් පොතක් කියවපු කෙනෙක්ගෙන් අහුවොත් ඒ පොත ගැන ඉතින් ආ පොත ගැන කියයි හැබැයි ආ ඒ කතා කරන්නේ පොත ගැන නෙමෙයි Taman ගැන. Tamanගේ කැමැති අකමැතිකම් ගැන, Taman ළඟ තියෙන ආකල්ප ගැන, Taman ලැබපු වින්දන ගැන, බලාපොරොත්තු ගැන මේවා ගැන තමයි කතා කරන්නේ පොත ගැන නෙමෙයි කෙනෙක් ඔය සීගිරිය ගියොත් බලන්න බලලාපු කෙනෙක්ගෙන් සීගිරිය ගැන අහන්න නැතිනම් වෙන තැනකට ගිය කෙනෙක්ගෙන් අහන්න ඉතින් අපි හිතනවා මෙයා මේ කියන්නේ සීගිරිය ගැන, මෙයා මේ කතා කරන්නේ පේරාදෙණිය මල්ලත්ත ගැන, නුවර වැව ගැන. නෑ, එයා ඒ නුවර වැව ගැන නෙමෙයි කතා කරන්නේ. නුවර වැව මුල් කරගෙන එයා ලැබපු අත්දැකීම ගැන, එයාගේ හිතේ ඇතිවෙච්ච වින්දන ගැන, සිතිවිලි ගැන, බලාපොරොත්තු ගැන, ආකල්ප ගැන, මත ගැන මේවා ගැනයි කතා කරන්නේ. තමන් ගැනයි කතා කරන්නේ. හැබැයි ඒක මාත්‍රිකා විදිහට යා නුවර වැවගෙන, සීගිරිය ගැන, දඹදිව ගැන ඒ මාත්‍රිකා විදිහට ලියලා ඉරක් දැහුවට අන්තිමට මේ කියවෙන්නේ කතා කරන්නේ තමන් ගැන. ඉතින් තමන් ගැන තමන් ලැබපු අත්දැකීම ගැන නම් කෙනෙක් කතා කරන්නේ මේ ඒ විෂය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කොහොමත්ම කෙරෙන එකක් නැහැ. ඒ නිසා ඔය දිව්‍ය ලෝක ගැන වෙනත් රමණීය ස්ථාන ගැන කරලා තියෙන විග්‍රහයන් වර්ණනා ඒ හැම දෙයකම තියෙන්නේ එක පැත්තක් විතරයි. එක්ක හොඳ, එක්ක නරක. එක්ක ලස්සන, එක්ක අවලස්සන. එක්ක එහි තියෙන සැප පැත්ත නැතිනම් දුක පැත්ත. සමස්තය නැහැ. සමස්තය ගැන කතා කරන්නත් අමාරුයි. ඉතින් අපි කරන්නේ කවුරු හරි එහෙම විස්තරයක් කරාම ඒ ඒ අනුව තීරණයකට එනවා. චිත්‍රපටියක් ගැන, පොතක් ගැන, තැනක් ගැන, කෙනෙක් ගැන අපි තීරණයකට එනවා. තව කෙනෙක් කියන විස්තරයක් අහලා. ආහාරයක් ගැන කොහයි කියනවා, කොහ නැහැ කියනවා. ඉතින් අපි අනිත් කෙනාගේ වර්ණනාව විස්තර ප්‍රචාරය උඩ තීරණයකට එනවා. හැබැයි ඒක එයා ලැබපු අත්දැකීමක්. ඒ ආහාරය රහයි කියලා කියනවා නම් කෙනෙක් කොහෙදී හරි කාපු පළතුරු වර්ගයක් මා ඒ ආහාරය අරන් නැත්නම් ඉතින් මාමත් තීරණයකට එනවා අර මට කියපු කෙනාගේ ප්‍රකාශය පිළිගත්තොත් ඒ උඩ ආයක හරි රහ පළතුරක්. හැබැයි ඒක මම ඒ ආහාරය ගත්තොත් ඒක රහ වෙයිද නැද්ද? ඒක කාටවත් කියන්නේ. හැබැයි මම තව කෙනෙකුට ඇහුම්කන් දුන්නොත් කියන්න පුළුවන් ඒක රහ නැහැ කියලා. දැන් මම මුලින්ම හුම්කන් දීපු කෙනා කියපු එකෙන් මගේ මනස සකස් වෙනවා ඒ ආහාරය ගැන. මුලින්ම යමක් පිළිබඳව අපිට කවුරු හරි කියනකොට කෙනෙක් ගැන, තැනක් ගැන, දෙයක් ගැන මුලින්ම අපිට යමක් කවුරු හරි කියනකොට ඒ දෙයින් අපේ දේශවන් පිරෙනවා. ඒ ඒ පිළිබඳ ඒ අහනකොටම අපි තීරණයකට එනවා මුලින්ම අහනකොට. මුලින්ම යමක් ගැන කියවනකොට. ඉතින් ඊට පස්සේ වෙනාවේ මොනවා කිව්වත් වෙන පොත්වල මොනවා තිබුණත් ඒවා අර මුලින් අහපු එක තරම් ගැඹුරට යන්නේ නැහැ. ඒවා ඇත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන බොරුද? හැබැයි අපි ඉන්නේ අර මුලින්ම අහලා පිළිගත්ත මතේ. ඒක අපේම දෙයක් බවට පත් වෙලාද? මං තාම කාලත් නැහැ, එතෙන්ට ගිහිල්ලත් නැහැ, ආශ්‍රය කරලත් නැහැ. හැබැයි දැන් අර කවුරු හරි මට කියනකොට විශේෂයෙන් ඒ කියන කෙනාට පුළුවන් නම් මට බලපෑමක් කරන්න මං එයාට බලයක් දීලා තියෙනවා නම් මානසිකව මාව හසුරවන්න දැන් එහෙම අපි බලය ඒ බලය කියන එක එක එක්කෙනාට පවරනවා අපිව ඒක දැන් බලපෑම් කරනවා කියන්නේ අපිට බලපෑමක් කරන්නට අපි ඒ බලය තව කෙනෙකුට පවරනවා ඒ පැවරුවේ නැත්තම් මානසික වශයෙන් බලපෑමක් කරන්න බෑ කාටවත්. භෞතික වශයෙන් පුළුවන්. හැබැයි මානසික වශයෙන් හදවත පැත්තෙන් යටිහිත පැත්තෙන් අපේ අභ්‍යන්තරයේ ආධ්‍යාත්මික පැත්තෙන් කාටවත් බෑ බලපෑමක් කරන්න. අපි ඒ ඒකට ඉඩ දෙන්නට ඕනේ. අපි එයාට බලය දෙන්න ඕනේ. එහෙම දුන්නොත් පුළුවන්. ඉතින් අපි එහෙම බලය දෙනවා. සමහර අය තෝරාගෙන ඒ තෝරාගත්ත අයට අපි බලය දෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා කියන්නේ ඒකයි. හැමෝම විශ්වාස කරන්නේ විශ්වාස කරන පිරිසක් ඉන්න මට එයා හරි විශ්වාසයි කියනකොටම ඒ කියන්නේ මම ඉඩ දෙනවා එයාට එයා පිළිගත්ත මතයක් එයා දරන අදහසක් එයාගේ දෘෂ්ටියක් එයාගේ වින්දනයක් ඒ කවර දෙයක් හරි මාගේ මනසට ඇතුල් කරන්න. ඒකයි මම කෙනෙක්ව විශ්වාසයි කියලා කියන්නේ. විශ්වාසයි කියපු ගම කිව්වේ නැතත් එහෙම සිතපු ගම අන්න මම බලය පවරනවා ඒ මා විශ්වාස කරන අයට ඒ අයගේ මත ඒ අයගේ අත්දැකීම් ඒ අයගේ ආකල්ප මගේ ආකල්ප බවට පත් කරන්න. ඒ ඒ මම මොනවත් කරන්න අවශ්‍ය නැවශ්‍යකම දේ විශ්වාසය ඇති කිරීම පමණයි. ඉතින් විශ්වාසය ඇති කරගත්ත ගමන්ම කෙනෙක්ව පොතක් මොකක් හරි දෙයක් ගැන විශ්වාසයක් ආපු ගමන් අප විශ්වාසය ඇති කරගත්ත ප්‍රමාණයට ඒ දෙයට පුළුවන් වෙනවා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මාව වෙනස් කරන්න. වෙනස් වෙන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න ඕනේ විශ්වාසයක් නැතිනම් දැන් මට කවුරු හරි ගැන විශ්වාසයක් නැතිනම් ඒ නැති කෙනාට බෑ මාව වෙනස් කරන්න. කියාට බල ලොකු ශක්තියක් යොදවන්න ඕන කියන්න වෙනවා. කඩින් කියන්න වෙනවා. ඒ කිව්වත් මම අහන්න ලෑස්ති නෑ. ඇහුවත් ඒක පිළිගන්න ලෑස්ති නෑ. පිළිගත්තත් එහෙම ක්‍රියා කරන්න ලෑස්ති නෑ. මගේ මුළු සමස්ත පද්ධතියම මම කියන පද්ධතියම ඒ අවිශ්වාසය කරන දේ ප්‍රතික්ෂේප කරනවා. මගේ හිතේ මතු පිටක් කැමති නෑ. හිතේ මැදක් කැමති නෑ. හිතේ යටම ගැඹුරුම තැනින් කැමතිත් නෑ. මොලේ කැමතිත් නෑ. මේ හැම සමස්ත මම කියන පද්ධතියම ප්‍රතික්ෂේප කරනවා. ඒ අවිශ්වාස කරන දෙයක් මා තුළට ඇතුල් වෙනවා. ඒ එයාට ඔහෙ එකක් කියලා යන්න පුළුවන්. හැබැයි අර විතර කටුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ කටුව වැඩිලා යනවා. ඇතුළත් එක්ක එකතු වෙන්නේ නැහැ කියන දේවල්. හැබැයි විශ්වාසයේ කියන තැන ඒ කටුව නැති වෙලා යනවා. ඕනෑම ඒ විශ්වාස කරන කෙනාට පුළුවන් එයාට ඕන විදිහට එයාට අවශ්‍ය දේ අපේ මනසට ඇතුල් කරන්න. ඉතින් හොඳ පැත්තකට පුළුවන් නරක පැත්තටත් පුළුවන්. මේ දෙපැත්තටම මේ විශ්වාසය යන්න පුළුවන්. නිසා විශ්වාසය හොඳද නරකද මේ ශ්‍රද්ධාව හොඳද නරකද කියන කාරණේදී බුදුදහම මධ්‍යස්ථ තැනක ඉන්නේ. හොඳයි කියන්නේත් නෑ නරකයි කියන්නේත් නෑ මේ ශ්‍රද්ධාව දෙආකාරයි. දෙපැත්තකට යන්න පුළුවන්. අපි විශ්වාස කරන්න පුළුවන් යමක් අසත්‍ය වෙච්ච. ඒක බොරුවක්. හැබැයි විශ්වාස කරන දැන් මිනිස්සු විශ්වාස කරන හැමදේම ඇත්ත නෙමෙයිනේ. කාලයක් මිනිස්සු විශ්වාස කළා ඔබත් මාත් විශ්වාස කරන්න ඇති මේ මහ පොළොව පැතලී කියලා. මේක හතරක් හරියට ඔය මේ කොලයක් පතර කොලයක් වගේ කියලා. මතු පිට හරි සමතල හතරක් දෙයක්. ඒ කාලේ අපි හිටියනම් අපේ ඒක විශ්වාස කරන්න ඇති. ඉතින් ඒක ඇත්ත නෙමෙයිනේ. ඉතින් විශ්වාසය හැම වෙලෙම ඇත්ත වෙන්නේ හැමෝම විශ්වාස කරත් ඒක ඇත්තක් නෙමෙයි. කී දෙනෙක් විශ්වාස කරනවාද කියන කාරණය උද නෙමෙයි සත්‍යයේ රඳාපවති. විශ්වාසයේ සත්‍යයයි දෙකක් වෙන්න පුළුවන්. සත්‍යයට අවශ්‍ය නැහැ කාගේවත් විශ්වාසයක්. මුළු ලෝකෙම මේ මහ පොළොව මත ජීවත් වෙන මේ මහ පොළොවේ හතර දික් භාගයේම ජීවත් වෙන හැම මහද්වීපයකම ජීවත් වෙන හැමෝම විශ්වාස කරත් මේ මහ පොළොව 40 සමතලයි 4ක් කියලා මහ පොළොව රවුම් කියන කාරණේට මේ පෘථිවිය ගෝලාකාරයි කියන කාරණේට කිසිම හානියක් වෙන්නේ පෘථිවිය ගෝලාකාරයි. ඒ සත්‍යයට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විශ්වාස කරනවද නැද්ද කියන එක. ඒ නිසා සත්‍යය විශ්වාස මත රඳා පවතින්නේ විශ්වාස සමහර විට අසත්‍ය වෙන්නට පුළුවන්. අපි හුඟක් හුඟක් භක්තියෙන් විශ්වාස කරනවා. හුඟක් ගැඹුරින් විශ්වාස කරන අපි විශ්වාස කරන දේ වෙනුවෙන් ඕන දෙයක් කැපකරන්න ලෑස්ති. මුදල්ද ජීවිතේද හැබැයි ඒක බොරුවක්. එහෙම දෙයක් නැහැ. දැන් ගිනි දෙවියන්ට ජීවිත පූජා කරන්න ඉතින් එහෙම දෙවි කෙනෙක් ගිනි දෙවියෝ කියලා කෙනෙක් නැහැ නමුත් ජීවිතේ පූජා කරන්න පුළුවන්. කරන්න පුළුවන් නමුත් ඒක ඇත්තක් නැහැ, හරයක් නැහැ. ඒ වගේම අපි අවිශ්වාස කරන්න පුළුවන් දේවල්. හැබැයි ඒවා ඇත්ත වෙන්න පුළුවන්. අපි අවිශ්වාස කරන හැම එකක්ම බොරු නෑ. ඕන තරම් දේවල් තියෙන්න පුළුවන් අපි අවිශ්වාස කරන නමුත් ඒවා සම්පූර්ණ ඇත්ත 100%ක් ඇත්ත ඕන තරම් උදාහරණ මානව ඉතිහාසයේ තියෙනවා මිනිස්සු අවිශ්වාස කරපු දේවල් කොච්චර ඇත්ත වෙලාද කියන කාරණා. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක විශ්වාසය, භක්තිය මේවා ළඟ තේරුම් තියෙන වචන මේ වගේ මේ මත ප්‍රතිඵල දෙකක් තියෙනවා එක්ක මේවා ඇත්ත වෙන්න පුළුවන් එක්ක බොරු වෙන්න පුළුවන් ඇත්තනම් අපි විශ්වාස කරන දේ අන්න අපිට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ හැබැයි අපි විශ්වාස කරන දේ බොරු නම් අපි විවෘත වෙලා තියෙන්නේ අපි ඉඩ දීලා තියෙන්නේ අපි බලය පවරලා තියෙන්නේ කාට හරි විශ්වාස කරලා අසත්‍ය එකට එයාට පුළුවන් ඊටාම සූක්ෂම විදිහට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාව වෙනස් කරන්නට ඊළඟට අපි අවිශ්වාස කරන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් එතකොට අපි අවිශ්වාස කරන දේ බොරුවක් නම් ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. හැබැයි අපි අවිශ්වාස කළත් ඒක ඇත්තනම් අපි ලොකු පාඩුවක් කරගන්නවා. මොකද අපි යාට ඉඩ දෙන්නේ එයා කියන දේට ඇහුම්කන් දෙන්නේ ඒ පොත් කියවන්නේ මක් නිසාද අපි අවිශ්වාස කරනවා. හැබැයි ඒවා කියන්නේ ඇත්ත. ඒවා වටිනවා, ඒවා ප්‍රයෝජනවත්. ඒ කොච්චර වටිනවා වුණත් කොපමණ ප්‍රයෝජනවත් වුණත් අපි ඒවා පිළිකෙව් කරලා තියෙන්නේ. ඒවට අපේ හිත වහලා තියෙන්නේ මක් නිසාද? අපි ඒවා විශ්වාස කරන්නේ නැති නිසා. ඒ නිසා මේ විශ්වාසය කියන එක ඊටාම වැදගත්. ඊටාම වැදගත් මනෝභාවයක්. මනසේ තියෙන ගතියක්. මේක අපි කවුරු ළඟත් තියෙනවා. මේ විශ්වාසය නැති කෙනෙක් නැහැ. බෞද්ධය තුලක් තියෙනවා අනිත් ආගම්වල ඇතුළත් තියෙනවා කිසිම ආගමකට නැහැ කියන අය තුලක් තියෙනවා විද්‍යාව විතරක් පිළිගන්න අය ඒ හැම දෙනා ළඟම විශ්වාසය කියන මේක හැම මිනිස්යාටම පොදු මානසික ගුණයක් මේ විශ්වාසය හිතත් ඇත්තනම් ඒ හිතේ විශ්වාසය තියෙනවා ඉතින් මොනවද විශ්වාස කරන්නේ ඒක වෙනස් විශ්වාස කරන දේ දවසක අවිශ්වාස කරන්න පුළුවන්. අවිශ්වාස කරන දේ දවසක විශ්වාස කරන්න පුළුවන්. හැබැයි ඒ විශ්වාස කරන දේ සහ අවිශ්වාස කරන දේ විශ්වාස කරන අය සහ අවිශ්වාස කරන අය ඒවා වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ගියාට ඒ යමක් විශ්වාස කිරීම සහ අවිශ්වාස කිරීම යමෙකු විශ්වාස කිරීම සහ යමෙකු අවිශ්වාස කිරීම දිගටම දිගටම දිගටම කියනවා අපි. ඒක ලේසියෙන් නැති වෙන්නේ නැහැ. අපි මුලින්ම කාගේ හරි මතයකට එකඟ වුණොත් අපි ඒක හොයලා බලන්නේ නැතුව එය විමසා බලන්නේ නැතුව ඒ කෙනෙක්ගේ කෙනෙක් ගැන අප ලැබූ විශ්වාසය නිසා පිළිගත්තොත් ඊට පස්සේ විශ්වාසයේ මට්ටමට එය හිතේ හිතේ ගතියක් බවට පත් වෙනවා. දැන් මේක අපිට එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි දැන් තව කෙනෙක් කිව්වනේ ඒ කියනකොට එයා ගැන මම කොච්චර විශ්වාස කරනවද මේ කියන කාරණේ කොච්චර ඇත්තද බොරුද කියන එක නෙමෙයි එතනදී වැදගත් වෙන්නේ කියන කෙනාව කොච්චර මම විශ්වාස කරනවද මේ පොත ලියපු කෙනාව කොච්චර මං විශ්වාස කරනවද? අන්න ඒ ප්‍රමාණයට ඒ පොතේ තියෙන දේ හරි ඒ පුද්ගලයා කියන දේ හරි මගේ අදහසක් බවට පත් වෙනවා. මේක තමයි වෙන්නේ. යාන්ත්‍රිකව වෙන දෙයක්. මේක අපි දැනගෙන වෙන දෙයක් නෙමෙයි යාන්ත්‍රිකව වෙන්නේ. විශ්වාසයේ මට්ටමට වෙනවා. ඉතින් එක එක කාරණයක් පිළිබඳව ওই විදිහට අපි මුලින්ම අදහසක් ඇති කරගත්තොත් අපි ඒකට කියන මුල් බැහැ ගන්නවා කියලා. ඒතර මුලින්ම අපේ මනසේ මනස බැසගන්නේ අදහස ලේසියෙන් අපිට වෙනස් කරන්න අමාරුයි. ඒක වෙනස් වෙනවා නිට්ටය නැහැ අනිත්‍යයි. නමුත් ඒක ලේසි නෑ. ඒ නිසා තමයි පුංචි කාලේ ළමයි ඉගෙන ගන්න ලේසි. මොකද අර ඒ මුල් බහගත්ත දේවල් අඩුයි. ඒ නිසා අහන පේන දේවල් ඉක්මනට ඉක්මනට ඉක්මනට මුල් බහ ගන්නවා මේ මනසේ. ඉඩ තියනවා මුල් බහ ගන්නද. මනස ඉඩ දෙනවා මුල් බහ ගන්න. ඒ නිසා තමයි පොඩි කාලේ හොඳ අදහස්, හොඳ කුරුදු, හොඳ ගතිගුණ හරවත් පිටිලිලි ළමයෙකුට අතුල් කරන්න කියන්නේ පොතපත තුලින් කතා බහ තුලින් ඊටත් වඩා ආදර්ශය තුලින් මොකද ඒ ඒ පුංචි කාලේ ඇතුල් වෙන අදහස් පුංචි කාලේ මුල් බහ ගන්නා ගති පුරුදු ඒවා කාලයක් පවතින පහු කාලෙක උනත් ඒවා වෙනස් කරන්න ලේසි නෑ. ඒතර පුංචි කාලේ ඇතුල් වෙච්ච හොඳ දෙයක් කාලයක් පවතින. නරකත් ඒ වගේ. හැබැයි මේ දෙකම වෙන්නේ විශ්වාසය නිසා. ඒ මනස ඉඩ දෙන්න ඕන. ඒ මනස ඒ Tamange හිතට කාගේ අදහස්ද ඇතුල් කරන්නේ කියලා ඒ මනස තීරණය කරගන්නවා. ඒ තීරණේ එන්නේ ප්‍රධානම හේතුව තමයි විශ්වාසය. තව හේතු තියෙනවා. නමුත් මූලිකම හේතුව තමයි විශ්වාසය. ඒතර විශ්වාසයේ උඩ අපි ඉඩ දෙනවා, අපි යාට බලයක් දෙනවා, හැකියාවක් දෙනවා, එයාට ඕන ඕනේ අදහස් මගේ හිතට ඇතුල් කරන්න. අපි හිත තියෙන්නේ විශ්වාසයෙන් ඉන්න එක විතරයි. ඉතින් මේක හොඳයි හොඳද නරකද කියලා කතා කරන්න බෑ. දෙපැත්තටම යනවා. හොඳ පැත්තටත් යනවා නරක පැත්තටත් යනවා. කොහොම හරි මේ සතුට සතුටින් ජීවත් වෙන්න තියෙන ඕනෙකම ඒ වගේම අසතුටින් ජීවත් වන්නට තියෙන අකමැත්ත කොටින්ම කියනවා නම් හිතක් රිදවා ගන්න තියෙන අකමැත්ත හිතක් නොරිදවාගෙන ජීවත් වන්නට තියෙන කැමැත්ත මේක මූලික මූලික හිතක ලක්ෂණයක් හැම හිතක්ම කැමැති හැම හිතක්ම කැමැති රිදෙන්නේ නැතුව ඉන්න. මේක හිතට විතරක් නෙමෙයි. සමහර විට මේ ඇඟේ හැම සෛලයක්මත් කැමති ඇති වේදනාවකින් තොරව ජීවත් මේ වේදනාවට ජීවි ජීවේ කොහෙද තියෙන්නේ? ඒ කවුරුවත් ඒ ජීවේ තියෙන කොතනක හරි කැමති නෑ වේදනාව. වේදනාව කියන්නේ ජීවයට තර්ජනයක්. දැන් ඔය සමහර ඔය ඔය පුංචි ඒකසෛලික ජීවීන් වගේ දැන් ඒ ඒක ඒක ඇත්තටම හතෙක්ද දන්නේත් නැහැ. හැබැයි ඒ හානියක් කරන්න හැදුවොත් උත්සාහ කරනවා පැත්තකට යන්න. අහකට යන්න උත්සාහ කරනවා. එක සෛලයයි තියෙන්නේ ජීවීන්ට. ඉතින් එතන පෙන්නනවා වේදනාවට කොච්චර අකමැතිද කියලා. ඒක ජීවයේ තියෙන මූලික ලක්ෂණයක්. ඒ කියන්නේ පාණයක් තියෙනවා නම් වේදනාවට කැමති නෑ. රිදවගන්න කැමති නෑ. රිදවගන්න රිදීමට ප්‍රතික්‍රියා දක්වන්නේ නැත්තේ බොහෝ විට ප්‍රාණිය නැති අවස්ථාවේ තමයි. ප්‍රාණයේ තියෙන හැම විටම වේදනාවට ප්‍රතික්‍රියා දක්වනවා වේදනාව ප්‍රතික්ෂේප කරනවා හිතව ගන්න කැමති නෑ ඉතින් මේක ඇඟ රිදව ගන්න කැමතිත් නෑ හිත කැමතිත් නෑ හිත රිදව ගන්නට ඉතින් ඒ නිසා ඔන්න අපි බෙදාගෙන තියෙනවා මගේ හිත රිදවන කට්ටිය මෙන්න මේ අය මගේ හිත රිදවන්නේ නැත්තේ මේ අය කියලා කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා දැන් අපි කියවනේ මේ මුළු ලෝකෙම තියෙන දේවල් අපි දෙකකට බෙදන්නේ ඔය උඩ කියලා. මිහිරි අමිහිරි ප්‍රසන්න අප්‍රසන්න ඔය බෙදීමේ මූලික මිනුන්දන්න මොකද්ද? කිසියම් දෙයක් නිසා කෙනෙක් නිසා මගේ හිත රිදෙන්නේ නැද්ද? මගේ හිත හිතේ වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ දේවල් ඒ අය තමයි හොඳ. ඒ දේවල් ඒ අය තමයි ප්‍රසන්න. ඒ අය ඒ දේවල් තමයි මිහිරි. හැබැයි කිසියම් දෙයක් නිසා කෙනෙක් නිසා මගේ හිත රිදෙනවද වේදනාවටපත් වෙනවද ඒ අය තමන් කැමති නෑ ඒ අය නරකයි ඒ අය අප්‍රසන්නයි මේ මූලිකම පණිවිඩේ මේ පදනම මොකද්ද හිත රිදෙන කාරණය. පුංචි කාරණයක් හැබැයි පුංචි පුංචි කාරණේ මත මේ සමස්ත විශ්වයම අපි දෙකට බෙදනවා. දැන් මේක මෙනෙහි කරලා බලන්න. දැන් මේ මේ විදිහට අපි ලෝකයේ දෙකට බෙදලා නැද්ද කියලා. හැම දෙයක්ම ආහාර අපි බෙදලා තියෙනවා දෙකට. ලෝකේ තියෙන ඔක්කොම ආහාර අරන් බලන්න අපි දන්න දේවල් දෙකකට බෙදලා තියෙනවා. පාට වර්ග අපි බෙදලා තියෙනවා දෙකකට. ශබ්ද බෙදලා තියෙනවා දෙකකට. මේ හැම දෙයක්ම දෙකකට බෙදලා තියෙනවා. අපි දන්න දේවල් මේ බෙදීමේ මිනුම් දන්න මොකද්ද? මායිම මොකද්ද? අන්න හිත රිදෙන එක. දැන් මේක පැහැදිලි. මේක තේරුම් ගන්න ඉතර අපහසු නෑ. මේක මහා ගැඹුරු සත්‍යයක් නෙමෙයි. අභිධර්මයේ තියෙන කාරණයක් නෙමෙයි. බොහොම සරල දෙයක්. අපි හිතන්නේ නැති එක මිසක් හිතපුව හිතුවොත් අපි කාටත් තේරෙනවා ඇත්ත තමයි මේ අපිට ඉන්නවා නම් හිතවත් අහිතවත් කියලා දෙපිරිසක් අපිට ඉන්නවා නම් ප්‍රියමනාප සාප්‍රියමනාප කියලා දෙපිරිසක් තියෙනවා නම් දේවල් ප්‍රසන්න අප්‍රසන්න මිහිරි අමිහිරි රස නීරස කියලා ඒකේ පදනම මොකක්ද අන්තිමට මාන්තිමට මාන්තිමට මෙන තැන මොකක්ද අපේ හිත? ඒ දේ ඒ කෙනා නිසා මගේ හිත තනසෙනවද නැතිනම් රිදෙනවද? මගේ හිත හිතේ සහනයක්ද ඇති වෙන්නේ අසහනයක්ද? සතුටක්ද අසතුටක්ද? එච්චරයි. ඒතර අපි මේ මනසත් එක්ක ජීවත් වෙන ඇත්ත හැමෝම ඒ මොකක් කර නිසා හිත රිදෙනවද අපි ඒකට කැමති නැහැ. මොකක් හරි නිසා අපේ හිතේ වේදනාවක් එනවාද අපි ඊට කැමති නැහැ. දැන් අපි අර මුලින් ලොකු විශ්වාසයකින් කෙනෙකුට ඉඩ දුන්නනේ විශ්වාසය ඇති කරගත්තනේ. ඒතර පස්සේ එයා නිසා අපේ හිත රිදෙන්න පුළුවන්. දැන් අපි කෙනෙකුට විශ්වාසයක් ඇති කරගන්නේ එයා නිසා හිත රිදෙන එකක් නෑ කියලා නෑ කියන අදහසින්. ඒ ඒකම තමයි මූලිකම පදනම විශ්වාසය. හැබැයි අපි දන්නවනම් මුලින්ම මේ මිනිස්යා නිසා මේ දේ නිසා මගේ හිතට මහා වේදනාවක් එයි දරා ගන්න බැරි වේදනාවක් එයි කියලා මුලින්ම දන්නවනම් අපි විශ්වාසය කියන්නේ කිසිම කෙනෙක් ගැන. හැබැයි එහෙම නෑ අපේ වියක තමයි විශ්වාසය ගැන අපි විශ්වාස කරනවා නෑ මෙයා නිසා මගේ හිතට මොනම වේදනාවක්වත් වෙන එකක් නෑ. කපුත තියෙයි, තනසිල්ල තියෙයි, සහනෙ තියෙයි. අසතුට නැති වෙයි, වේදනාව නැති වෙයි, අසහනය නැති වෙයි කියලා. දැන් ඒ ඔය බලාපොරොත්තුව ඉෂ්ට වෙනකල් කිසියම් කාලයක අන්න විශ්වාසය තහවුරු වෙනවා. දැන් අපි හිතන් ඉන්න විදිහටම දේවල් වෙනවා ඒ අපි තබපු විශ්වාසය තව තවත් මුල් බැහැ ගන්නවා. තව තවත් තහවුරු වෙනවා. විශ්වාසය වැඩි වෙනවා. එහෙම ගිහිල්ලා එක් අවස්ථාවක් එන්න පුළුවන් ඒ දේ නිසා ඒ තැනැත්ත නිසා අන්න මගේ හිතට වේදනාවක් එනවා. හිත රිදෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙනවා. අපිට කියන්න බෑ අපි අත්දැකලා අපි අත්දැකීම් අනුව අපි ආශ්‍රය කරපු අය අනුව අපිට කවුරු ගැනවත් කියන්න බෑ මෙයා නිසා නම් මගේ හිත රිදිලා නැහැ කියලා. මේක තමයි ඇත්ත ප්‍රායෝගික ඇත්ත මොකද්ද? හැමෝම නිසා හිත රිදෙනවා හිත සතුටටපත් වෙනවා නිශ්චිත පුද්ගලයන් කොටසක් මේ විශ්වයේ නෑ අපේ හිත සතුටු කරවන්නට විතරක් තමයි එහෙම නිශ්චිත පිරිසක් නෑ සතුටක් වෙනවා අසතුටක් වෙනවා හිත සුවපත් වෙනවා හිත රිදෙනවා මේක තමයි ඇත්ත ඉතින් දවසට ඔය අපි ලොකු විශ්වාසයක් තියපෝ ඇත්ත නිසා ඒ අය කරන කියන දෙයක් නිසා හරි කරා කිව්වා කියලා අපි අහන්න ලැබෙන දෙයක් නිසා හරි අන්න අපේ හිත රිදෙනවා. ඒකපාරක් හිත රිදෙනවා. රිදුණා කියලා විශ්වාසය නැති වෙන්නේ අර ලොකු විශ්වාසයනේ දැන් තිබුණේ. අපි ලොකුවට ඉදිරියලා තිබ්බනේ. හැබැයි මේක දිගටම දිගටම වෙන්න පටන් ගත්තොත් අර මුල් බැහැගත්ත දේවල් කැපිලා යන්න පටන් ගන්නවා. ඉදිරියෙන්නේ ඉදිරියලා වැටෙන්නේ ඒ මුල් කැපෙන්න පටන් ගන්නවා. අර සිත් රිදීම නිසා හිත රිදෙන්න රිදෙන්න හිත කැමති නෑ රිදෙන දෙයක් කියාගන්න. කිසිම හිතක් කැමති නෑ රිදෙන දෙයක් කියාගන්න. හරියට දැන් අපේ පයේ හෝ අපේ ඇනුණු කටුවක් ඒ අත හෝ පය කැමති නෑනේ තියාගන්න. රිදෙනවා ඒ නිසා කොහොම හරි මේක එළියට දාන්න බලන්න. ඒ අපි බලෙන් නොගත්තත් ඇඟ බලනවා මොකක් හරි උපක්‍රමයක් කරලා මේක එළියට ගන්න. ඉතින් මනසත් ඒ වගේ මනස රිදෙන දෙයක් මනස ඇතුලේ තියෙනවා නම් මනස බලනවා මේක කොහොම හරි එළියට දාන්න ඉතින් ලේසි නෑ මේක කාලාන්තරයක් තිස්සේ මුල් බහගත්ත දෙයක් නිසා. ඉතින් මේ ටික ටික මනස උත්සාහ කරනවා. දැන් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මනස තුල ඇති වෙනවා ඝට්ටනයක්. ගැටුමක් ඇති වෙනවා. මොකද්ද? එක පැත්තකින් මනසම විශ්වාස කරා. එක පැත්තකින් මනසම අත්දැක්කා සතුට. එක පැත්තකින් මනසම නිගමනයකට ආවා හොඳ දෙයක් හොඳ කෙනෙක්. දැන් අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් ඒ මනසම රිදෙනවා. ඒ මනසටම වේදනාවක් දැන් රිදෙන පැත්ත කැමති නෑ මෙයා තියාගන්න. මේ දේ තියාගන්න. එයා බලනවා මේක කොහොමද කපලා දාන්නේ? දැන් මේ කාරණය නිසා මනස තුල ඇති වෙනවා ගැටුමක්. මේ ගැටුමට අපි හැම දෙනාම යටත්. අපි හැමෝගෙම මනසේ හැම වෙලෙම මේ ගැටුම තියෙනවා. මේ හොඳයි නරකයි අතර ගැටුම, සතුට සහ අසතුට අතර ගැටුම, මිහිර සහ මිහිර අතර ගැටුම, විශ්වාසය සහ අවිශ්වාසය අතර ගැටුම. මේ අපේ හිත එකක් විදිහට කවදාවත් වැඩ කරන්නේ මේක මහා කනගාටුවට කාරණයක්. එක ඡයිලයක් විදිහට, ඒකකයක් විදිහට, එක පද්ධතියක් විදිහට මනස වැඩ කරන්නේ කවදාවත්. මේක 90ක් එකඟ වෙන්න පුළුවන්. හැබැයි අන්න 10ක ඉඳ තියෙන. අපි කියවද මුළු හිතින්ම මං කැමති, මුළු හිතින්ම මම විශ්වාස කරනවා කියලා. නෑ, ඒක ඇත්තක් නෙමෙයි. මුළු හිතම මොකද්ද කියන්නේ අපි දන්නේ නෑ. අපි දැනගෙන කියන එකක් නෙමෙයි මේක මුළු හිතින්ම කියලා. එහෙම මුළු හිතින්ම කියනකොට හිතේම කොනක් දිනා වෙනවා අපිට ඔබ එහෙම කිව්වට මම ඕකට එකඟ වෙන්නේ බලන්න දවසක දවසට මම යුද්ධ ප්‍රකාශ කරන හැටි කියලා ඒ හිතේ අර එකඟ නොවිච්ච කොටස අපිට නිහඬව කියනවා ඇති. හැබැයි අපි සිහියෙන් අවධානයෙන් හොඳට මනස දිහා බලලා ඇහුවොත් මේ ගත්ත තීරණයට සම්පූර්ණයෙන්ම එකඟද කියලා අන්න අපි ආදරයෙන් ඇහුවොත් අපේ හිතින් නිකම් මහා බලයක් පෙන්වලා අධිකාරියකින් වගේ නෙමෙයි. අපි හුඟක් වෙලාවට කල්යාණ මිත්‍රවරුනි මේ අපේ හිතට බලෙන් පටව ගන්නවා. මේ හිතත් එක්ක කතා කරන ගතියක් අපේ නෑ. දැන් හුඟක් වෙලාවට දෙමව්පියෝ කරන දෙයක් ළමයි වෙනුවෙන් තීරණ අරගෙන ඒ තීරණය පටවනවා ළමයාගේ ඔළුවට. මෙන්න කරන්න ඕන දේ, මෙන්න කන්න ඕන දේ, මෙන්න අඳින්න ඕන දේ, මෙන්න යන්න ඕන තැන ඉතින් අපි හිතනවා ළමයාත් වෙනවා. ළමයාත් කනවා ළමයාත් අඳිනවා. ඉතින් අපි හිතනවා ළමයා එකඟ වුණා මේකට. හරි කීකරුයි. නෑ ළමයාගේ හිතේ විරෝධයක් තියෙනවා. එකඟ වෙන්න ඇති නමුත් විරෝධෙකුත් තියෙන හැබැයි විරෝධයක් තිබ්බ බව ළමයා පෙන්වන්නේ නෑ අපිට. එයා අපේ තියෙන බලය අධිකාරිය නිසා පෙන්වන්නේ නෑ. හැබැයි අපි ළමයෙක්ගෙන් කිය ආදරෙන් හිමීට කතා කරලා ඇහුවොත් පුතා මේකට කැමතිද දුව කැමතිද දුවගේ අදහස මොකක්ද අන්න එතකොට බය බය කියන එක නැති වෙලා ගිය ගමන් දැන් බය හින්දා කියන්නේ හැබැයි බය නැති වෙලා ඒ ඒ වෙනුවට ආදරේ විශ්වාසයේ මෛත්‍රිය වගේ ආවොත් කියන්න පටන් ගනිව් මං කැමති නෑ අකමැති. ඒ ඒ අකමැත්ත හිතේ තියෙනවා කොනක. නැත්තේ නෑ. කොනක තියෙනවා. හැබැයි මුළු හිතේම නිකන් ප්‍රබලව තිබ්බොත් පෙන්නනවා. මූණෙන් පේනවා, ඉරියව් වලින් පේනවා, කටහඬින් පේනවා, හැසිරෙන විදිහෙන් පේනවා. කටින්ම කියනවා. හැබැයි එහෙම නැතුව මේක පැත්තක කොනක යටින් තිබ්බොත් ලේසියෙන් කියන්නේ සමහර විට ඒක නැත්ත දන්නේත් නෑ මගේ හිතේම පැත්තක් මේකට කැමති නෑ කියලා. හැබැයි අකමැති පැත්ත කල්යාණ මිත්‍රවරුන් නැති වෙන්නේ නෑ. එයා ඉන්නවා එතනම. ඒ අකමැත්ත කියන එක එතන තියෙනවා විරෝධය තියෙනවා. ඉතින් අර දැන් අපි යමකට එකඟ වෙනකොට කැමති වෙනකොට ඒ ඇති වෙන ප්‍රසාදය සහ බලාපොරොත්තුව මොකද්ද මේ දේ නිසා මගේ හිත සතුටු වෙයි. දැන් ලොකු සතුටක් විඳීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි යමකට එකඟ වෙන්නේ. යමකට හා කියන්නේ. එතකොට මේ එකඟ වෙන තැනම විරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා පැත්තට. හැබැයි එයාට එන්න ඉඩක් නැහැ දැන්. මොකද බලාපොරොත්තුව ලොකුයි. හා කියන තැනම බෑ කියන කෙනෙක් ඉන්නවා හිතේ. හැබැයි එයාට එන්න ඉඩක් නැහැ. දැන් මේක මහ හයියෙන් හා කියනවා. මක්නිසාද සතුට නිසා. හැබැයි අපේ අත්දැකීම් මොකද්ද මේ සතුට කියන එක එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. වැඩි වෙන එකක් නෙමෙයි අඩු වෙන එකක් සතුට කියන එක. කෑමක් නිසා, පොතක් නිසා, දැනක් නිසා, පුද්ගලයෙක් නිසා, ගීතයක් නිසා, චිත්‍රපටයක් නිසා මේ කවර දෙයක් හෝ නිසා ඔබත් මාත් අත්දකින්න සතුට එන්නේ එන්නේ අඩු වෙලා යනවා. වැඩි වෙන්නේ නැහැ. දැන් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න හා කියපු කෙනාට එකඟ වෙච්ච කෙනාට මොකද වෙන්නේ? එයා ටික ටික දුබල වෙනවා. දැන් මේ මනසේ හා කියු කොටස එකඟ වූ කොටස මුලින් මහා ලොකුවට හා කියාගෙන මුළු හිතම එකඟ වුණා වගේ පෙන්නුවට දැන් සතුට අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න එයාට නෑ ශක්තියක්. දැන් හා කියන්න දැන් එකඟ වෙන්න එයා ටික ටික දුර්වල වෙනවා. එතකොට අර එකඟ නොවිච්ච බෑ කියු කොටස දැන් ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒතර මේ ගැටුම මුලින් තිබ්බා මුලින් ඇහුන්නේ අපිට. මොකද අපි ඇහුම්කන් දුන්නේ නෑ අපේ මනසට. අපි බොහොම බලවත් අධිකාරියක් තියාගෙන ඒකාධිපති වගේ තමයි අපේ හිතත් එක්ක ඉන්නේ. හුඟක් වෙලාවට ළමයි එක්ක ඉන්නේ, සේවකයෝ එක්ක ඉන්නේ, පවුලේ ඉන්නේ. ඉතින් අපි ඇහුම්කන් දෙන්නේ ප්‍රතිවිරුද්ධ මතවලට, අදහස් වලට. හැබැයි අපි හිතුවට නෑ කියලා නෑ ඒවා යටින් තියෙනවා. දවසට ඒවා මතු වෙලා ප්‍රබල වෙලා එනකොට දැන් අපේ හිත අර එකඟ වෙච්ච කොටස දැන් කෑ ගහන්නේ මේක ඕනෑ. මොකද එයාට දැන් නෑ බලාපොරොත්තු වෙච්ච සතුට. දැන් නෑ මුලින් තියෙන්න ඇති දැන් නෑ. එතකොට අර විරුද්ධ වෙච්ච කොටස අන්න මනස ආක්‍රමණය කරනවා. එයා ජය ගන්නවා. අවිශ්වාසය ජය ගන්නවා. එපා වෙලා නැති මේක මහ ක්‍රීඩාවක් සූදුවක් ගැටුමක් දුකක් මේ හිතව ගන්න එක අසතුට විඳින එක විශ්වාසයේ අවිශ්වාසයේ බවට පත් කරන එක මේක තමයි අප ජීවිතේ පුරාම කරන්නේ මේ දේ තමයි ඔබේත් මගේ ජීවිතේ පුරාම පුද්ගලයෝ සම්බන්ධයෙන් දේවල් සම්බන්ධයෙන් විශ්වාස සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ ඉතින් දැන් මේක ගැඹුරු කාරණයක්. ගැඹුරු කාරණයක් කියන්නේ මේක හුඟා ගැඹුරට යන්න පුළුවන් කාරණයක්. සමස්ත ජීවිතේම ක්‍රියාකාරීත්වයේ විශ්ලේෂණය කරන්න පුළුවන් මාතෘකාවක් මේ. අපි කාගේ ජීවිතය. දැන් වැදගත් වෙන කාරණය මේකේ මේ අනුමාත්‍රකාවලට බෙදාගත්තොත් පළවෙනි කාරණය තමයි දැන් මෙතන දැන් අපි ලෝකයේ දෙකට බෙදුවානේ විශ්වාස කරන අවිශ්වාස කරන සතුටු වෙන අසතුටු වෙන මිහිරි අමිහිරි කියලා දෙක ඉන්න ජීවත් වෙන අයත් දාන්න පුළුවන්. මැරිච්ච අයත් ওই ගොඩවල් දෙකකින් එකකට දාන්න පුළුවන්. උපදින්න ඉන්න අයත් දාන්න පුළුවන්. කෑම જાතිත් දාන්න පුළුවන්. ඔය ඔක්කොම ওই කොටස් දෙකට බෙදන්න පුළුවන් අපි දන්න. දැන් මෙන්න ප්‍රශ්නේ තමන් ඉන්නේ ওই ගොඩවල් දෙකෙන් කොයි කොටසද මම කියන කෙනා ඉන්නේ තමන් කියන කෙනා වැටෙන්නේ ඔය කොටස් දෙකෙන් කොයි කොටසටද මේක අපි විසඳා ගත යුතු ප්‍රශ්නයක් අපි අනිත් අය බොහෝම ලේසි දාන්න මේ ගොඩවල් දෙකට හරි ලේසි කිසි ගැටලුවක් නැහැ නමුත් දැන් තමන්ව කෝකටද දාන්නේ අපි මේ අනිත්‍යය දාර්ථෙන ඉන්න අනිත්‍යය විනිශ්චය කරමින් ඉන්නවා. මම මම නිසා මම සතුටු වෙනවද? මම නිසා මම දුක් විඳිනවද? මා නිසා මම සහනයෙන් සැනසෙල්ලෙන්ද ඉන්නේ නැතිනම් මම නිසා මගේ හිත මම රිදව ගන්නවා. එතකොට මම කොයි ගොඩටද කොයි කොටසටද අයිති වෙන්නේ කියන කාරණේට එනකොට වැදගත් වෙන්නේ අර මිනුම් දණ්ඩම තමයි මානිසාමා සතුටු වෙනවද මානිසාමා ජීවත් වෙන්නේ සතුටින්ද එහෙම නැතිනම් මටම මම මහ වදයක්ද මටම මාව එපා වෙලාද මගේම හිත මාව ප්‍රතික්ෂේප කරනවා ඉතින් මේ අනුව තමයි මම ජීවත් වෙන්නේ කොයි කාණ්ඩයේද කියන එක තීරණය වෙන්නේ ඉතින් අපිට පුළුවන් නම් අවංකවම බලලා ඇත්ත මම ඉන්නේ ප්‍රසන්න පැත්තේ, මිහිරි පැත්තේ, හොඳ පැත්තේ, සතුට තියෙන පැත්තේ කියලා පිළිගන්න අවංකවම හුඟක් හොඳ කාරණයක්. ඉතින් එතන දිගටම ඉන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. එහෙම ජීවිතයක් සතුටින් පිරිච්ච ජීවිතයක්. අනිත් පැත්තෙන් නම් ඉන්නේ ඒ කියන්නේ අර අසතුට කියන පැත්ත නම් අප්‍රිය පැත්ත නම් අමනාප පැත්ත නම් අන්න එතන තියෙනවා තමන් නිසා තමන්ගේ හිත රිදෙනවා. අර පිටින් ඇනිච්ච කටු නිසා හිත රිදෙනවා වගේම ඒ අභ්‍යන්තර කටු නිසා හිත රිදෙනවා. එතකොට මේ කටු වර්ග දෙකක් ගැන ධර්මයේ කතා කරනවා. එක කටු වර්ගයක් තමයි ඔය. කකුලේ අතේ පයේ ඇනෙන උල් සහ ඊළඟ උල් වලට කියනවා ආධ්‍යාත්මික උල් කියලා. කීල කියලා කියනවා. ඒ කියන්නේ ඇතුලෙන් ඇනගන්න උල්. තමන්ම ඇනගන්න උල්, තමන්ම උලක් බවටපත් වෙනවා තමන්ටම. ඒක අපි කාටත් වෙනවා. දැන් ඉතින්දි මෛත්‍රියට මොකද වෙන්නේ? දැන් අපි දිගටම කතා කරගෙන ආවා මේ මෛත්‍රියනේ. මෛත්‍රිය නැති වෙලා යනවා. වේදනාව තියෙන තැනට මෛත්‍රියක් එන්නේ නැහැ. අපි කියන්නේ වේදනාවත් එක්ක එන්නේ තරහක්, නොසතුටක්, අමනාපයක්. රිදවීමක් එක්ක මෛත්‍රියක් එන්නේ නැහැ. රිදවීමක් එක්ක එන්නේ දේශයක්. තිවනර ඒක සෛලික ජීවියා කලා රිදෙනවට කැමති නැහැ. එයා වුණත් ඒ Tamanට රිදවන උලක් උලේ උල් කටුවක් කියන්නේ කොයි අයින්නේ ඒක බදාගන්නේ නැහැ. පුළුවන් තරම් ඒකෙන් ඈතට යන්න බලන්න. මේක තමයි ස්වභාවය. වේදනාවට ද්වේෂ කරනවා. එතකොට තමන් නිසා තමන් වේදනාවෙන් නම් ඉන්නේ. තමන් නිසා තමන් අසතුටින් නම් ඉන්නේ. තමන් තමන්ටම ද්වේෂ කරනවා. එතකොට මේ ද්වේෂය කියන එක අපි මහා ලොකුවට ඈතට කතා කරාට මේක අපි ළඟම තියෙන්න පුළුවන් තමන් කෙරෙහිම තාම සිල්නි. ඒ නිසා තමයි මේ බුදුදහමේ මෛත්‍රිය බොහෝම බොහෝම ප්‍රායෝගිකව කතා කරන්නේ තමන්ගෙන් පටන් ගන්න. තමන්ගෙන් පටන්ගෙන බලන්න තමන්ට තමන්ව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කරගන්න පුළුවන්. අනිත් අය විශ්වාස කරන නොකරන එක වැදගත් හැබැයි ඒක වැදගත් වෙන්නේ දෙවෙනියට. පළමුවෙන්ම වැදගත් වෙන්නේ මට මාව විශ්වාස කරන්න පුළුවන්. මට පුළුවන් ද පිළිගන්න මාව. මට පුළුවන් ද මා කෙරෙහි තමන් කෙරෙහිම ආදරයක් මෛත්‍රියක් ඇති කරගන්න. ද්වේෂයක් ප්‍රතික්ෂේප කිරීමක් පිළිකුලක් වෙනුවට. දැන් ඒ ඒක කරන්න ලේසි නෑ. තමන් හිතන, කියන, කරන දේවල් නිසා තමන්ට වෙන්නේ පාඩුවක් තමන් හිතන කියන කරන දේවල් නිසා තමන්ට වෙන්නේ අයහපතක් නම් තමන්ම තමන්ට ලෙඩ දා ගන්නවා නම් තමන්ම තමන්ට ඇණයක් වෙනවා නම් ලේසි නෑ තමන්ට මෛත්‍රී කරන්නේ තමන්ව විශ්වාස කරන්නේ තමන්ම තමන්ට උලක් වෙනවා නම් තමන්ටම රිදව ගන්න කොහොමද මෛත්‍රී කරන්නේ එතකොට මේ මෛත්‍රී කෙරෙල්ල අපි කොච්චර කිව්වත් මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගීම්මා කියලා. ප්‍රායෝගිකව වෙන්නේ අනිත් පැත්ත නම් මේ තමන්ට රිදෙන තමන්ගෙත් ඇනෙන උලකට නම් මේ මෛත්‍රී කරන්නේ ඒක ප්‍රායෝගික නැහැ. බලන්නේ ඒක ඉවත් කරන්න. කොහොම හරි මේ ඇනෙන උල ඉවත් කරන්න. ප්‍රතික්ෂේප කරන්න, විසික් කරන්න. ඉතින් ඒක එක එක අතකින් ඒක අදින ගමන් අනිත් පැතින් ආ මෛත්‍රී කරන්න හිතියට කමක් නැහැ කියන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. එතකොට වෙන්නේ මොකද්ද? අන්න අර මනස දෙකට බෙදෙනවා. අර හිත දෙකට බෙදිලා එක හිතක් මෛත්‍රී කරන්න හදනවා අනිත් හිත ද්වේෂ කරනවා ප්‍රතික්ෂේප කරනවා විනාශේ ප්‍රාර්ථනා කරනවා මෛත්‍රිය නෙමෙයි. ඉතින් මේකට නෙමෙයි මෛත්‍රී භාවනාව කියන්නේ මේක කොච්චර කරත් මේ මුළු හිතම මෛත්‍රියෙන් වහගන්න බෑ ওই ක්‍රමයට. මම 190ක් ගියක් 10ක් ඉතුරු වෙනවා හැබැයි ඒ 10 ජීවත් වෙනවාමයි. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන මූලික වශයෙන් මෛත්‍රිය ඇති වෙන්නට නම් තමන් තමන්ට විශ්වාස කළ හැකි කෙනෙකු බවට. තමන් තමන්ට යහපතක් කරන කෙනෙකු බවට. තමන් තමන්ගේ දියුණුව සහ අභිවෘද්ධිය සලසන කෙනෙකු බවට පත් වෙන්න ඕනේ. තමන් තමන්ට රිදවන්නේ නැති තමන්ම තමන්ට සහනය සැනසෙල්ල ලබා දෙන කෙනෙකු බවට පත් වෙන්න ඒ නිසා තමයි ඔය මෛත්‍රී භාවනාවට කලින් ඔය කරණීය සූත්‍රයේ මුලින් කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කෙනෙකු බවට පත් වෙන්න කියලා ඔය කර්මයේ සූත්‍රයේ මුල අප කලින් කතා කරලා තියෙනවා. පත් වෙන්න නැත්නම් මේ මේ ගති ගුණ තියෙන කෙනෙක් වෙන්න බලන්න හිතේ ඇති කරගන්න. දැන් ඕනම දෙයකට පටන් ගන්නකොටම බෑ කියන ගතිය එනවා නම් ඉතින් ඒ ඒ බෑ කියන මානසික ස්වභාවයෙන් මොනවා පටන් ගත්තත් ඒක කරගෙන යන්න බෑ පිටට. එපා වෙනවා. දුර්වල වෙනවා. ඉතින් තමන්ටම හිතන මොකටද පටන් ගත්තේ මම? අයියෝ මම මොකක් පටන් ගත්තත් මට කරගන්න බෑ. ඉතින් අපි අපිටම දේශ කරනවා. අපි අපි ගැනම කලකිරිලා ජීවත් වෙන. එහෙම ඉගෙන ගන්න ළමයි තමන් ගැනම කලකිරිලා. රැකියාවේදී තමන් ගැනම කලකිරෙනවා. භාවනාවේදී තමන් ගැනම කලකිරෙනවමත් නිසාද පටන් ගන්නෙම බෑ කියලා. තේන්ස හරිනේ සූත්‍ර කියන නෑ පටන් ගන්න පුළුවන් කියලා. සක්කෝ පුළුවන් කියලා පටන් ගන්න. එතකොට මේ තමන්ට තමන් එපා වෙන මූලිකම කාරණේ තමයි මේ බෑ කියන ගතිය. මේක ඊටාම වැදගත් අඳුනාගෙන තේරුම් අරගෙන දැන් මේ සිතිවිල්ල එනවා නම් අපි කරන්න යන ඕනෑම දෙයකදී හම්බ කරන්න යන එකක් උයන්න පිහන්න මොනම දෙයකදී හරි බලන්න හිත මොකක්ද කියන්නේ ඒ නිසා ඊටාම වැදගත් වෙන්නේ තමන්ගේ හිත පැහුම්කම් දෙන එක හිතත් එක්ක පොඩි සංවාදයක් කරන එක හරියට ළමයෙක් එක්ක කරනවා වගේ පුතාදුව මොකද කියන්නේ මේකට කැමැතිද අකමැතිද පුතාදුවට මොනවද ඕනේ ඒ ඕන ඔක්කොම දෙන්න නෙමෙයි හැබැයි මොකද්ද මෙයාගේ හිතේ තියෙන අඳුනගන්න මෙයාට ඕන වෙලා තියෙන්නේ මොකද්ද අඳුනගන්න එනිසා මෝනම වැඩක් කරන්න කලින් හිතින් අහන්න හිත මොකද කියන්නේ මේ වැඩේ කරන්න යන්නේ දැන් කළ යුතුයි හිත මොකද කියන්නේ? පුළුවන් කියලා හිතනවද? බෑ කියලා හිතනවද? දැන් එකපාරට ඉතින් හිත මොනවත් කියන එකක් නෑ කරමු කිය. ඒක නෙමෙයි. හිතත් එක්ක යාළු වෙන්න. යාළු වෙන්න වෙන්න වෙන්න හිත අවංකව දෙලින් කියනවා Tamange හැඟීම. උතන මේ බෑ කියන හිතට ඇහුම්කන් දෙන්න. පුළුවන් කියලා උඩින් දාන්න එපා. යටින් බෑ කියන ගතියට ඇහුම්කන් දෙන්න. ඒකල බලන්න ඇයි බෑ කියන්නේ. ඇයි බෑ කියලා කියන්නේ? ඇයි මට බැරි? මොන හේතු නිසාද? පිටින් අහන්න හේතු. මේක වැදගත්. මේ සංවාදය ඉතාම වැදගත්. පිටින් අහන්න හේතු ඇයි හිත නුඹ කියන්නේ බෑ කියා. මොනවද හේතු? ඉතින් හිත හේතු කියයි සමහර විට. සමහර විට හේතු නැහැ. හිතේ ගතියම තමයි බෑ කියන එක. ඉතින් මේ හේතු කිව්වොත් අන්න පුළුවන් ඒ හේතු හඳුනාගෙන හේතු විග්‍රහ කරලා ඒ හේතු වලට පදනමක් නැත්තන් නැහැ කියලා පෙන්වලා දෙන්න පදනමක් තියෙන හේතු වල ඒ පදනම ඉවත් කරන්න. ඉතින් මේ එහෙම කරන මේ බෑ කියන හිත බෑ කියන්නේ මුල් වෙන හේතු අඳුනගෙන ඒක අයින් කරන්න. අයින් කරාට පස්සේ අන්න මුළු හිතම හා කියයි. ඒතර මුළු හිතම හා කියන තැනකින් අපිට පුළුවන් නම් යමක් පටන් ගන්න අර ගැටුම ඇති වෙන්නේ නැහැ. ධෛර්යය තියෙනවා, වීරිය තියෙනවා, ශක්තිය තියෙනවා. හිත අපිව ඇදගෙන යනවා මේ කාර්යය අවසානිය දක්වාම. අවසානය දක්වාම. අතරමඟ නවත්තන්නේ නැහැ. පුළුවන් කියලා පටන් ගත්තොත් පුළුවන් කියන්නේ මේ පැත්තකින් කොනකින් නෙමෙයි මුළු හිතින්ම හිතේ යටින්ම ගැඹුරින්ම ඒ එහෙම හාසියපු දෙයකට ඒ හිතම දවසක ද්වේෂ කරන්නේ නැහැ. ඒ හිතම දවසක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ, ද්වේෂ කරන්නේ, බෑ කියන්නේ, පිළිකෙව් කරන්නේ අර හිතේ පැත්තක් හා කියලා පැත්තක් ප්‍රතික්ෂේප කරපු දේවල් වලට. එතකොට මේ තමන්වම ප්‍රතික්ෂේප වෙන්නේ තමන් තුළම මේ තමන්ටම හිත බෑ කියන නිසායි. තමන් ගන්න තීරණ හිත ප්‍රතික්ෂේප කරන නිසායි. ඒ නිසා මේ තමන්ට මෛත්‍රී කිරීමේදී ඊටාම වැදගත් ඉතාම වැදගත් මේ හිතත් එක්ක යාළු වෙන එක හිතත් එක්ක ටිකක් කතා කරන එක ලොකු තීරණ ගන්න කලින් හිතත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන එක හිත හා හරි බෑ හරි කියනකොට ඇයි හා කියන්නේ ඇයි බෑ කියන්නේ බලන එක බලලා හිතත් යාලු කරගෙන සාකච්ඡා කරලා පුළුවන් කියන තීරණයට එන්න මේක ටිකක් පල්යයි නමුත් කල්දියක් ශනික තීරණ ගන්න බැරි වුණත් සතුටින් තීරණයක් අරගෙන සතුටින් වැඩ කරන්න පුළුවන් සත්‍යයකට එයි අපේම ජීවිතය තුළ අපි සතුට භුක්ති විඳින අය බවට පත් වෙයි. નિરાයාසයෙන්ම එතනදී එයි මෛත්‍රිය.